පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මේ ඇහුණාද මුවන් පැලැස්සේ ඉන්න සේරගම අද කතා බහ මොකද්ද කියලා දන්නවද මම මේ රවුල කප කපා හිටියා මූණත් කැපුණා ඒකෙන් මොකද්ද කතා බහට හේතුව අර දිගමඩුල්ලේ කවුරාලගේ පුතාට එදා මෙහාට එන්ට කියලා ඔහේ මගෑරියා කියලායි කතාව. ඒ විතරක් ඒ ඉලන්දාරියා පැලැස්ස පුරාම කාරක එලෝලා එලෝලා කාරකක් කඩාගත්තලු. ඊට පස්සේ යන්නේන මන් නැතුව ඉන්නකොට මුදියන්සේගේ වෑන් එකේ ගැට ගහලා කාර් එක ඇදගෙන ගිහින් කඩ වීදියේ අර සුවාරිස් ගෑරේජ් එකට දාලා හදවලා දුන්නලු. ඒක හදාපු එකේ සල්ලි සතයක්වත් නොදී මිනිහා කාර් එක එලවාගෙන යාන්ට ගියාලු. <laughs> කොහොමද දිගා මඩුල්ලෙන් හොයාගත්ත අලුත් බෑනන්ඩියාගේ ඇටි? ඕ දලිපිය කම්මුල කපාගෙන ගියා. ඔය කෑ ගැහිල්ලට. නෑ නෑ ඒ ඉලන්දාරියා නරක කෙනෙක් නෙවෙයි ලොකෝ. හොඳ කෙනෙක් නම් සුවාරිස් කාර්යක අදාපු එකේ සල්ලි නොදී යයිද? ඈ කවුද කීවේ සල්ලි නොදී ගියයි කියලා? ඈ? ආප්ප කඩේට යන්නේ නේ මිනිස්සුන්ගේ කටවල් වල හැටි දන්නවනේ. හැමෝම අපට hina වෙනවා. ඈ hina වෙන්නේ ඇයි? ඉඳලා ඉඳලා දුව දීග දෙන්න හොයාගත්ත බෑන හොරෙක් කියලා hina වෙන්නේ. නෑ නෑ නෑ නෑ. ඒයි ලන්දාරියා හොරෙක් නෙවෙයි ලොකෝ. දිගා මඩුල්ලේ කෞරාලගේ පුතා හොරෙක් කියලා කියන්නේ කවුද? ඈ? එහෙමනම් ඇයි සුවාරිසිගෙද අර ගොරෝසු බාස්ගෙද ගතමනාව නොදී ඒ හදාපු කාර්යයකට නැගලා මහවේගෙන් ගියයි කියන්නේ? ඒ වැඩෙන් කාගේ නමද ඔය නරක්කුනේ? ඒ ඉලන්දාරියා ඒ පරණ කාර්යක පදවාගෙන ඈතට යනකල් ඒක එලවගෙන ගිහින් ආපහු ඇවිත් මං ඉස්සරහදිම ඒකේ බිලද මොකද්ද ඔය කාසිකොල වලින්ම දීලා මාවත් නම් වගේන ඇවිත් මාර්ගහන්දියෙන් මාව බස්සලා ආපහු ගියා ලොකු වැඩ වගේක් තියෙනවා කියලා. අනේ එහෙනම් ආපකඩේ හාමිනේ කිව්වේ බොරුවද? කවුරු හරි දඟලනවා බිසෝවයේ දිගා මඬුල්ලේ ඉලන්දාරියට බන්දලා දෙන එක කඩාකප්පල් කරන්ට. මිනිස්සු අපට hina වෙන අනික් කාරණාව මොකද්ද දන්නවද? මම ඔය ඕපදූප වලට කන් දෙන්නෙත් නෑ ගණන් ගන්නෙත් නෑ ඒ වුණත් මේ මොකද්ද යනි කාරණාව ඕපදූප <laughs> වලට කන් දෙන්නේ නෑ කියලා ආය අහනවා මොකද්ද ඒ යනි කාරණාව කියලා ඇයි අහන්නේ මං අහන්නේ අපේ හතුරෝ කවුද කියලා හොයාගෙන හං අඩු ගහන්ටයි. ඊ හැටි හතුරෝ අපට නෑ. ඉන්නේ එක හතුරයි. ආ ඒ හතුරා මන් දන්නවා. ඒ හතුරට දැන් බැට දීලා ඇවිද ගන්නටවත් බැරුව කොහේ හරි හැංගිලා ඉන්නවා කියලායි මට ආරංචි. නේ ආරංචි කියාපු මිනිහා තමයි අපේ පරම හතුරා. ඈ සරම කීවේ කොටු කොටු සරමද ඵලේ කාට් සරමද? සරම ගැන කවුද කිව්වේ? ඇයි දැන් කිව්වේ? මං කිව්වේ අපේ පරම හතුරා කවුද කියලායි. ආ ඒක ගැන දැන් ඉතින් කියලා ඇති කාර්ය. ඒ පරම හතුරා මේ කලස්සට නොෙන්ට අපි මෙලාකට මුණුපුරන්ගේ හුරතල් බලනවා. හා කවුද ඔය කියන හතුරා? අනේ අම්මපා මේ මායියට මොලේ කලදක්වත් තියනවද හැබෑටව? ඈ? අඹුගේ නුවණ හැඳිමිටේ දිගයි කියලයි කියන්නේ. නමුත් මේ අඹුවගේ නුවණ කන් හැන්දක් විතරවත් දිග නෑ. අපේ පරම හතුරා අර දුම්බරයා නාමෙලා දැන්වත් තේරෙන්නේ නැද්ද? දෙයනේ ළමයා අපට කරාපු උදව් උපකාර වැඩ කන්දරාව කොච්චර? ඔව්. නාමෙල් අතුරෙන් නම් බිසෝට ඉහලින් පාසෙන්ට උගන්වයිද? ඈ හතුරෙන් නම් අපේ දේපොළ නැතිනාසි වේගන යද්දි ඒවා රැක බලාගෙන ලාභ උපද්දවයිද? මේ වැඩවලට මං පඩි දුන්නා. හා එතකොට මේ tamun ලෙඩ වෙලා ඉඳද්දි රෑ දාවල් නොබලා ඒවට හරියන්ට තමයි මං අර එහා පැත්තේ කාමරේ නිකන් නවතින්ට ඉඩ දුන්නේ. ආ ඒ වුණත් මෙතනම ඉඳගෙන බිසෝට නොහොබිනා දෙයක් කරලා මගේ මූණේ දැලි ගාලා ගියා නම් කොහොමට හිටීද? දැන් ඉතින් ඒ බය ගියා. ඕ. දැන් අපට තියෙන්නේ දිගා මඩුල්ලේ කෞරාල මස්සිනාගේ පුතා සුන්දර සේනයි බිසෝයි දෙන්නා ඉක්මනට බිසෝට තාම සනීප නැහැ. මං එදා කිව්වා එහෙම යමක් වරදිලවා සිද්ධ වෙලා නම් වෙදමාමායකට හරියන වෙදකම කරලා විගහට සනීප කරලා දෙයි කියලා. මට ඕන ලබන මාසේ විතර සමයමක් කියුණාට මන් දන්නේ. ඉෂෝ දැන් හොඳටම වැහැරිලා ඉන්නේ. එහෙම ඉන්නකොට බන්දලා දුන්නාම මොකද වෙන්නේ? <laughs> ඇඟ සනීප වෙයි බලා ඉඳද්දිම ඈ ඔළුව වනන්නේ. මගේ හීන් අක්කා හුඹහෙන් එළියට ඇදලා ගත්තු තලගොයෙක් වගේ හීන්දෑරි වෙලයි හිටියේ. බැඳලා මාස 3ක් ගියා විතරයි මේ මෙච්චර මහත් උනා. <laughs> හීන් අකා කොහෙත්ම කැමති උනේ නෑ බන්දලා දෙනවට. මේ වගේ බන්දලා දෙන්න විසෝ ජීවත් වෙන්නේ කන්නේ. හා මොනවද ඔය සුටුපුටු ගගා කියවන්නේ? මං කියන්නේ බිසෝ කැමති නැත්තම් බලෙන් බඳලා දෙන්නද ඔය බලා ඉන්නේ ඈ කැමති නැති වෙන්න දැන් හේතුවක් තියනවද ඒ දුම්බරගේ ඔද බිඳලා දැම්මා පැලැස්සේ ඉන්න චන්දි ඌ ඉවරයි දැන් තියෙන්නේ ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කීවා වාගේ ආ ගේට්ටුවට ගහනවා කවුරු ආ ආන්න වෙදමාම එනවා. ඒක හොඳයි. ඒක හොඳයි. බිසෝගේ ලෙඩේ ඉක්මනට සනියප කරන්ට බැරි නම් වෙන දිහාකට අරන් ගින් පොරතිකාර කරගන්නවයි කියනවා මං. ඕන දෙයක් කියා ගන්නවා. මං යනවා මගේ වැඩ කරගන්න. ආ එන්ට එන්ට වෙදමාමා. ආ එන්ට. මොනවද ඔය වැටෙනි වගේ අග්ගේන්නේ? ඈ ආදච්චිලට පැමිණිල්ල කරන්නයි මම මේ ආවේ. වැටෙන්නේ නැත්නම් මේ මේ බලනවා මේවා. මේවා මං මගේ අර කැලේට ගිය හේනට හිටවාපු වැටෙන්නේ. ආහා. ඒවා පැලවෙන්න නොදී මුල් වලට උණු වතුර හරිය ඇසිඩ් හරිවක් කරලා. ඒ මදිවට මගේ ඉඩමේ මායිමේ බඹ ගානක් අල්ලගෙන අලුත් වැටක් ගහලා. ආහා ඒ කියන්නේ මගේ ඉඩමට වාසි වෙන්නද ඒ බඹ ගණන අල්ලලා ඒ අලුත් වැට ගහලා තියෙන්නේ? අය එහෙමනම් ඒකට පැමිණිල්ලක් නැහැ. ඈ? ඒ කියන්නේ ආරච්චිල්ලට වාසි වෙනවා නම් පැමිණිලි කරන්න බෑ කියලාද? ඈ? ඔව් ඔව්. හ්ම්. උඹලා සාමාන්‍ය වැසියෝ මාමා. මුලා දෑනියා කියන්නේ එංගලන්තේ මහරජුරුවන්ගේ ඔටුන්න දාපු බොත්තම්. ආ මේ මේ මේ තියෙන්නේ මේ තියෙන්නේ ඕ පේනවද? මේවා නිකන් නෙවෙයි මුලා දෑනියට දීලා තියෙන්නේ. බොත්තම් කඩු කස්ථාන මේවා සාමාන්‍ය වැසියන්ට මහරජුරුවන් වහන්සේ දීලා නෑ පලන්දා ගන්නට. තේරුණාද? අනික අපේ සුදු රජුන් වහන්සේ උන් වහන්සේ මේ මේ මේ ඔය වහන්සේ කියන හරිය මට ඇහෙන්න කියන්න නම් එපා රචිල. ඇයි? ඇයි කියන්නේ? ඇයි කියන්නේ අපේ රට පොඩිය ගසා කාපු සුදු ගෙඩියෙකුගේ පික්තල බොත්තම් දීලා. එතකොට ආරක්ෂක පට්ටමකුත් දීලා. දුප්පත් වැසියා පාලනය කරන්නට කියලා. මාමා මාමා උඹව පෝරකේත දායි මහරජුරුවන් වහන්සේට සුදු ගෙඩිය කිව්වට. ආව්. ඔබ දන්නවද? උන්නාන්සේට ඔය ඔය ඔය ඉති ආයෙත් උන්නාන්සේ කියනවා. මොලං ආරච්චිල සුදු ගෙඩියා අපේ මේ රත්තරම් මව්බිම ගසාගත්තේ අපිට ආදරයටද? එදමාමා මේ මේ අහන්න. ඔව්. ඒ රොප්පේ ඉන්න අපේ සුදු මහ රජුරුවන් වහන්සේ ඕන්න ඕන්න මේ මේ මේ මේ තව එක සැරයක් ඔය වහන්සේ කියන වචනේ කිව්වොත් එහෙම පැමිණිල්ල යකාට ගියදෙන් කියලා මං යනවා යන්න. නෑ නෑ නෑ නෑ නෑ. එහෙම යන්න දෙන්නේ නෑ. <laughs> එහෙම යන්න දෙන්නේ නෑ. මං කියන්න ගියේ ඒරෝප්පේ වැඩ වාසය කරන ඕ ඒ සැරේ තව පැත්තකින් ගෞරව කරනවා. වැඩ ඉන්න මහරජුරුවන් වහන්සේ ඇති ඇති මේ ඔය වහන්සේ ඕනේ නෑ. කිව්වා නම් මොකද උනේ කියලා මොකුත් වෙලා නෙවෙයි. ජෝර්ජි කියන අපේ ඒ රජුරුවන් වහන්සේට ඉර පායන තැන ඉඳලා ඉර බහින තැනට යනකල් තියෙන ගොඩ ඉඩම් කන්දරාවයි මහමූදයි අර ඉහලින් පෙනෙන ආකාශයේ සේරම අයිති කියලා උඹ දන්නවද? ආ ඒ පැත්ත ගැන නෙවෙයි මම මේ කියන්නේ. අර මගේ කැලෑවත ගිය හීන්න පැත්තේ මං හිටවපු වැටෙන්නේ පැලවෙන්න නොදී කරකවලා දාලා ඈ පංගුවක් එව්වා මුල් බහින්ට නොදී උණු වතුර නැත්තම් ඇසිඩ් දාලා ඒක හොඳයි ඒක හොඳයි මේ එතකොට වේයෝ කන්නේ නැහැ ඔය ඔය බලහල්ලකෝ හොඳයි හොඳයි එහෙමනම් ඉතින් මේ පැමිණෙල්ලෙන් වැඩක් නැහැ මං යන්නම් මගේ පෙරක දෝරු මහත්තයා ළඟට. ආ එපා එපා එපා මාමා. එපා එපා යන්න එපා යන්න එපා. මං ওই පැමිණිල්ල ලියලා ඒක විභාග කරන්නටත් එන්නම්. ඒ වුණත් කවුද එහා පැත්තේ ඉදම ගත්තු මිනිහා? වෙන කවුද ඉතින් ආරච්චිලගේ අඹ යාළුවා මේ මේ මේ මුදියන්ස මිස. හරි හරි. ඒක මං මුදියා එක්ක කතා කරලා බලන්නම්. බය වෙන්න එපා වේද මාමා බය වෙන්න එපා. බය වෙන්න. මගේ බල්ලාවත් බය වෙන්නේ නෑ ආරච්චිල. ආ. මං එහෙනම් යන්න. මේ මේ මේ වෙදමාමා. වෙදමාමා. අපේ බිසෝගේ ලෙඩේ දැන් සනීපයි නේද? මොන ලෙඩේද? මේ අප්පච්චි දන්නේ නෑ දූගේ ලෙඩ ගැන වෙද මාමා. ලෙඩ දෙක තුනක්ම තිබ්බනේ. ඒකනේ. ආ ලෙඩ දහසක් තිබ්බත් මට කාරි නෑ ඒවා පුළුවන් තරම් විගහට ඒ කියන්නේ ලබන බක්මහේ නැකද්දාට යෙදෙන හොඳ සුබ මොහොතින් ඒ දෙන්න පලාතේ රෙජිස්ට්‍රාරුන් නැහැ ඉස්සරහ කසාද බැඳලා නිදහස් වෙන්නයි මං කල්පනා කරන්නේ. මේ ඒ ලෙඩෝලින් මට කමක් නැහැ. මේ කියන්නේ කොයි දෙන්න ගැනද ඔය කියන්නේ? ඈ මොනවද කොයි දෙන්නද කියන්නේ ඈ මගේ දූ බිසෝයි දිගා මඩුල්ලේ මනමාල මහත්තයයි දෙන්න ආ ඇයි ඇයි මොකද කල්පනා කරන්නේ නෑ නෑ නෑ මම මේ කල්පනා කරන්නේ වෙන දෙයක් ගැන ආරච්චිල මේ මනුස්සයාගේ මොළේට ඉතින් තොරතෝන් කියක් නැති කල්පනාවල් එනවලුනේ ඈ <laughs> ඉතින් ඒ කල්පනාවල් අපි එක්කෝ අමතක කරනවා නැත්නම් ඒවා එක්ක තර්ක කරනවා. එහෙමත් නැත්නම් ඉතින් මේ මේ ඒ කියන්නේ බිසෝගේ දිගා මඬුල්ලේ ඉලන්දාරියාගේ පෙළවාසිය ගැනද ඈ කල්පනාවල් සිය ගණනක් ඔය පැහිච්ච ඔලුවට ආවේ ඈ ඔය ඇයි මේ ඒ ගැන කල්පනා කරන්න හොඳ නැද්ද මමයි ඒ ගැන කල්පනා කරලා හරි තීරණේ ගන්නෙ ඒ කියන්නේ මට නැද්ද මගේ එකම කෙල්ල ගැන තීරණයක් ගන්නට අයිතිය ලෝකෝට නෑ හැඳිමිටක් දිග නුවණක්. ඔය නුවණ කන් හැන්දකටවත් වඩා කොටයි. මේ මොකටද මගේ කට? හොඳ සිහි බුද්ධියක් තියෙනවා නම් අර කොහෙන්ද ආපු දුම්බරයට ආ වඩයිද? ඈ මේ මගේ ඔළුවට මේ දැන් ආපු කල්පනාව මත කියනවා gedara යන්ත කියලා. හ්ම්. ඒ යන්දා ආර වැටෙන්නේ හා මෙහා කරලා මායිම වෙනස් කරපු එකයි. එතකොට වැටෙන්නේ පළවෙන්න නොදී ඒවයේ මුල් වලට උණු වතුර හරි ඇසිඩ් හරි වක් කරමු පැමිණිල්ලයි කියන දෙකම ආන්න මුදියාංශ එනවා ඕ මම යනවා මයි වැඩක් බලා ගන්න මේ ආරච්චිල මුදියාංශට ටිකක් සැරෙන් කතා කරලා කිව්වනම් මේ ඒ තුත්තිරි පින්නගසුයි වැවිලා තියෙන්නේ මගේ ඉඩමයි කියලා ඈ මං සැක කරනවා ඒ ඉනිවැට ගලවලා මගේ ඉඩමෙන් බම්බ පහක් හයක් අල්ලගෙන වැට ගැස්තුවේ මුදියයි කියලා. <laughs> ඒක සුළු දෙයක්. ඒක සුළු දෙයක්. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා මට මුදියාගෙන් අහන්න. මං හොඳට හොඳයි නරක් වුණොත් නේද? සම්ඩුවෙන්ටද යන්නේ? වේද මාමා යන්ට ගෙදර නෑ නෑ නෑ නෑ එහෙම යන්ට බෑ මං කියන කල්ලෝ වන්දෙන්ට ගිය දේවල් එහෙ කඩා වැටෙන්නද යන්නේ ආ මේ ඉන්නේ මුවන් පැලස්සේ අරටු දෙකම යද මාමා මොනවාද ඔය ලී කෝටු වගේක් ළඟ තියාගෙන ආ මේ මේවා නේද මේවා මේ මගේ පැමිණිල්ලේ සාක්කියට පෙන්වන්නට ගෙන ආපු කලමනාවල් ඔව් මං ආවේ මේ ගම්මුලා දෑනියට මගේ ඒ පැමිණිල්ල ඉදිරිපත් කරලා හිටන් ඔයිට වඩා ලොකු දෙයක් මට තියෙනවා කතා කරන්නට මේ විත්තිකාරයා එක්ක මොනවා මොනවා ආව් කවුද විත්තිකාරයා මේ මේ මන් දිහා බලා ඉන්නේ මම මොනවා කරුවද ඈ ආරච්චි මාසික නෑ දෑ කොම වෙනයි රාජකාරිය වෙනයි ඇහුණද මෙහෙ බලහම් මොදියෝ මෙහෙ බලපන් අපේ නෑදෑකම් බොහොම ඈතේවා. නමුත් මේ ළඟදීම මගේ පවුලට එකතු වෙන්න ආපු අර දිගා මඩුල්ලේ මහරාලගේ පුතා සුන්දරසේනට ඒ ඉලන්දාරියාගේ හද්ද පරණ කාර් එක කඩාගෙන මිනිහට ආරච්චිල මාමන්දි හොයාගන්න බැරුව වල්ලලි එන හදිරමේ හිර වෙලා ඉන්නවයි කියලා මගේ කඩේට ආපු මිනිස්සු කිව්වා මම මගේ වැඩ සේරම දාලා මගේ කාර් එක අරන් ගිහින් කඹයක් ගැට ගහලා ඇදගෙන ගෙහුම් ස්වාරිස් බාස්ට කියලා ඒ යකඩ ගොඩ දුවන්ට පුළුවන් විදිහට පාට දැම්මා. ඔය කියන මනමාලයා කාර් එක ස්ටාර්ට් කරගෙන රුම් ගාලා ගියේ නැද්ද මුවන් පැලස්සේ කෙරවලත් පහු කරගෙන? <laughs> ස්වාරිස් බාස් හොඳට දන්නවා සෙපයාරු වැඩ කරන්ට. <laughs> අනිත් එක ස්වාරිස් දැනගන්ට ඇති ඒ ඊලන්දාරියා අපේ දිසෝ බඳින් තේන මනමාලයා කියලා. ඒකයි විගහට හොඳට කාර් එක හදලා දෙන්න ඇත්තේ. ඒතින් කාටද කියන්නේ? බොලන් ආරච්චි මස්සිනා. ඔය පුරාජේරුයින්ද නෙවෙයි. සුවාරිසුයි ගොරෝසුබාසුයි දෙන්න අනික් කාර් හදන වැඩ නවත්තලා ඒ කබල් කාරක හදලා දුන්නේ ආරච්චලගේ බෑනා කීවාම ආයෙත් මොනවද ඊට ඉහෙලින් කියන්නේ ඒකයි ඒ ඉහළ කමට නෙවෙයි ඒ කබල් කාරක හැදුවේ මගේ කීමටයි මස්සිනේ නමුත් කාරක හදලා ඉවර වෙනකොටම ඒකට නැග්ගෝය බෑලන්දි වෙන්න ඉන්න මිනිහා සල්ලිත් නොදී කන්ද කපාපු තැනින් එහාටම යන්ට ගියා. කොච්චර නරක වැඩක්ද ඒ කෙව්වේ? ලෑල්ලට පාගලා ගියා යන්ට. මොකද්ද නරක වැඩක් කියන්නේ? ඈ මොකද්ද නරක වැඩේ? ඒ ළමයා ඒ කාර් එක ලෑල්ලට පාගලා ඒක හොඳට වැඩ කරනවද කියලා ටෙස්ට් කරලා බලන්න නේද කන්ද කපාපු තැනින් පහළට ගියේ. එතකොට අර අනික් මැකෑනිස්ලා දාලා කරපු වැඩේට සල්ලි නොදී කාර් එක ලෑල්ලට පාගලා නොපෙනී ගිය එක හරිද? ඈ අන්තිමට ඒ වැඩකාරයෝ මගේ කඩේට ආව ඒ ගාස්තුව ගෙවන්න කියලා. මගේ පුතා සිරිමල් කවදාවත් කරයිද එහෙම නොසන්ඩාල වැඩ <laughs> ඒත් මගේ කොල්ලා තුට්ටුවකට මායි නොකර දිගා මඩුල්ලට රිංගලා ඕන්න හොයාගත්තු බෑනන්ඩිගේ තරම ඒ බෑනන්ඩි එහෙම නරක ඉලන්දාරියෙක් නෙවෙයි මොඩියෝ මම නොදන්නවා මිනිහා ළඟ ඒ වෙලාවේ සල්ලි තිබිලා නැහැ. ආ. ඒ හින්දා කන්ද කපාපු තැනින් එහාට ගෙහුම් කාගෙන්ද ණයක් ඉල්ලගෙන ඇවිත් මං ඉස්සරහදිම අර ගොරෝසු මෙකැනිස්ට සල්ලි සේරම දීලායි ආපහු දිගා මඩුල්ලට ගියේ. ඒ තියා මාවත් ඒ කාර්කේම නග්ගගෙන ගෙදරටම බස්සලා ගියේ. බස්සයි දවසක මේ තියෙන වස්තු කාන්දරාව තමයි. නෑ නෑ මට හුන්නේ නෑ මොදියෝ මොනවද කියෙන්නේ මට හවුන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ ඉතින් මං කියන දේ කවදාවත්. මේ දීපල වලට ඔය බෑන විද්දාම තේරෙයි දවසක. <coughs> මේ මං යනවා යන්තරටිල්ල. මං ආවේ නම් අර මාලිගා තැන්නේ මගේ ඉඩමේ හිටවා පොයිනි වැට මේ එහා මෙහා කරලා ඒ ඉනි පැලවෙන එක වලක් අඬ ඒවයි මුලට මේ උණු වතුරද නැත්නම් ඇසිඩ්ද දාලා මේ ඒ පැල මරා දාපු මිනිහට විරුද්ධව ඒ මාලිගා තැන්න හේ න්‍යායේ වැඩි හරියක් අයිතිකාරයා මමයි. ඇයි මම? මගේ ඔප්පු ඔප්පු නෙවෙයිද? ඒවා තප්පු. ඒ රොප්පේ අපේ සුදු මහ රජුරුවන් වහන්සේ ඕන්න ඕන්න ආයෙත් ඒ වහන්සේට වන්දනා කරනවා. බොලන් ආරච්චිල ඒ මිනිසයාට රජ්ජුරුවෝ හරි මහරජා හරි කීවට කමක් නැහැ. කාට ඇහෙන්නද ඔය වහන්සේ වහන්සේ කියන්නේ මෙහාට වෙලා ඈ? ඕන් අපේ පරාක්‍රම බාහුව දුටු ගැමුණු වගේ රජ්ජුරුවන් වහන්සේලාට වහන්සේ කියලා කිව්වම ගෞරව කළාම ඒක මේ මේ මේ අපේ හිතවලටත් ලොකු සන්තෝෂයක් නේ. <laughs> නැද්ද මුදලාලි? මගෙන් අහන්නේ. නැතු ඈ? අහගන්නවා අර දුම්බරින් ඇවිත් මේක පැල් ගහගෙන ඉඳලා රත්තරන් ඇත්රූපේ නිදානේ හොරකම් කරගෙන කියන නාමලාගේ. ඇයි ඇයි ඇයි ගෙදරම නාමලාව හංගගෙන බෙහෙත් කරන්නේ. මේ පොඩ්ඩක් මෙහාට ආවනම් දිගහට ඔය කතා නවත්තන්නකෝ. මේ පොඩ්ඩක් ඉන්නවා ලොකෝ පොඩ්ඩක් ඉන්නවාම. මෙතන මේ තමිල්ලා කොරන්ට ආපු වෙදරාලාමි නාමල්ව හංගගෙන බෙහෙත් කරනවායි කියන්නේ ඈ ඈ වෙද මාමා මම මොකක් කිව්වා මොකක් කිව්වා මම කිව්වා ඔය කතා බහ නවත්තලා මෙහාට එන්න කියලා මොකද කියන්නේ එනවද නැත්නම් මම යන්නද මං කිව්වා ඉවසන්ට කියලා මං එනකල් ඔව් ඉවසනවාම ඈ වෙද මාමා ඇයි ඒ නාමල් කියන දුම්බර ගැටයක් gederම නවත්තගෙන බෙහෙත් කරන්නේ ඈ ඔව් ආරච්චිල මේ මං වෛද්‍යවරයෙක් හ්ම් වේද ආරච්චි කෙනෙක් මට පුළුවන් ඕනම කෙනෙකුට ප්‍රතිකාර කරන්න. ඒ ප්‍රතිකාර ගන්න එන මිනිසයා කාගේ කවුරු වුණත්, කාගේ හතුරෙක් හරි මිතුරෙක් හරි වුණත් මට කමක් නැහැ. මගේ එකම බලාපොරොත්තුව ඒ මිනිසයා වේදනාවෙන් පෙළෙනවා නම් ඒ වේදනාවල් සුව කරලා ඒ මිනිසයා නිරෝගී කරන එක විතරයි. ආන් එක විතරයි මගේ පරමාර්ථය. තේරුණානේ? නමුත් ඒ ලෙඩා අමු හොරෙක්ලු. නිදානේ තිබ්බ රත්තරන් ඇත් රූපේ හාරාගෙන තවලංකාරෙන් එක්කද ගියේ මොදියෝ? තවලං ගොම් 10ක් ඔය නිදාන් බඩු සේරම පටවගෙන ගියා කියලයි කියන්නේ. කවුද ඒ බරුව කිව්වේ? ඈ ඒ බරුව කියවපු එවුන්ගේ කටවල වල පොල් ගෙඩි විතර මං කියන්නේ <laughs> ලොකුඩ මොකද ඔය හැටි කැක්කුම ඒ දුම්බරයා ගැන ඈ ඌ අපේ දිගින්ද හරහින්ද හා දීපංකෝ උත්තර පුළුවන් නම් හා මුවන් පැලස්ස අද රංගපෑවූ විජේරත්න වරකාගොඩ රම්‍ය වනිගසේකර උලපනේ ගුණසේකර සමග කමල් දේශප්‍රිය නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලනායක සෝමරත්න ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්